හොඳයි එහෙනම් කවදාම අහන්න. එයාට මේ කටිත සම්පත් ධර්මය අල්ලා කරගෙන යන අපේ දේශනා මාලාවේ ඊළඟ දේශනාවයි ඉදිරිපත් වීම තිබෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං සහ නාම රූපච්ඡ විඥානං කියන කරුණ. මේක ප්‍රථමයෙන් අපි ප්‍රකාශ කළා විද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කරුණ. අවිද්‍යාව නිසා නොදක්කම නිසා කුසල අකුසල කර්ම සංස්කාර වෙනවා. මේ කුසල අකුසල කර්ම සංස්කාර යම් කිසි කෙනෙක් මරණයට පත් වෙන විට සිහිපත් වෙනවා. ඒ සිහිපත් වුණාට පසු ඒ කර්ම විඥාන ශක්තිය වලින් නැවත දැනක නිල කෙනෙක් උපදිනවා. එන්න මේ නැවත ඉපදින අවස්ථාවේදී පහළ වන සිතට කියන්නේ ප්‍රතිසම්පද විඥානය කියලා. මෙන්න මේ ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ඇති වෙනාය නාම රූප නිසා මේ විඥානය පවතිනාය කියන එකයි මේ සාමාන්‍ය අර්ථය විඥානය කියන වචනේ සාමාන්‍ය අදහස දැනීම කියන එකයි මේ විඥානය කියන වචනේ විවිධ තැන්වල විවිධාර්ථ දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තිබෙනවා දැන් ඔය චක් විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ විඥානයේ කොටස් හයක් තියෙනවා. ඇහැර රූපයක් දැක්කාට පස්සෙ ඒ පිළිබඳ ඇති වෙන දැනීමට චක් විඥානය කන ශබ්දයක් අස්මාද පස්සෙ ඇතින ඒ ශබ්දයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා සෝත විඥානය මේ විදිහට නාසයෙන් දැනෙන ගඳ සුවඳ පිළිබඳ දැනීම දිවට දැනෙන රස පිළිබඳ දැනීම කායට දැනෙන වේදන පස්ස පිළිබඳ දැනීම පහළ වෙනවා මනසට පිළිබඳ ධර්ම පිළිබඳ දැනීම පහළ වෙනවා මේක තමයි විඥාන කොටසයි කියලා කියන්නේ ඒ විඥාන කාය වේත්තම් වාසල උන්වහන්සේ දක්වලා තිබෙනවා මෙතන කියන්නේ ඒ විඥාන කොටස් හය නෙවෙයි. ඊළඟම ඒ තම කර්ම විඥානය කියලා එකක් විඥානය කියන වචනේ විස්තර කරන බුදුහාමුදුර ප්‍රකාශ කරන ඒ අර යම් කෙනෙක් මරණ මොහොතේදී ප්‍රතිචිතර ඔන්න මෙන්න කියන අවස්ථාවේදී සිතට මතුවන කුසල කුසල කර්ම ශක්තියෙන් පවර්ණ අවස්ථාවේදී ඒ විදිහට ඒ කුසල කුසල කර්මයන් ඒ පස්සන අවස්ථාවේදී පවතින විඥානය තමයි කර්ම විඥානය කියලා කියන්නේ. එතකොට සමහර විට තියෙන බුදුරජාණන් වහන්සේ විසින් ඔය අනිත්‍යස්සන විඥානය, අපපටිච්ච අපපටිච්චිත විඥානය, අනාරම්මන විඥානය කියලා ඒ විඥානයේ දක්වන වෙනත් අවස්ථාවලදී ඒ වචන පාවිච්චි කරනවා. ඒන් විඥානය කියන අද විඥානය කියන එකෙන් අදහස් කරන්නේ රහත් වූ කෙනෙකුගේ විමුක්ත භාවයට පත් වූ සිත විමුක්ත සිත. සම්මත් අවස්ථාවලදී විඥානං අත්මාගමාවාදී වශයෙන් දක්වලා තියෙනවා විඥානය සම්පූර්ණයෙන් නොපෙනී යනයි කියලා. මේ දී කතා කරන්නේ රහත් ලෝකයේ තින්නම් පාන අවස්ථාවේදී විඥාන ස්කන්ධය නිරුද්ධ වෙන ආකාරය. මේ විදිහට විවිධ තැන්වල මේ විඥානය කියන වචනය පාවිච්චි කරලා තිබෙනවා. මේ සෑම අවස්ථාවකේ දක්වා ඇති සෑම අත්‍යක්ම අපි මේ කියන ධර්මයට යොදාගත්තොත් එහෙම ධර්මයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බැහැ. එතකොට මෙතන විඥාන පත්‍යා නාම රූපං අර මෞපසක ඉස්සල්ලාම සිද්දේ දේශන ගන්නවා ප්‍රතිසන්දි විඥානය ලැබෙනවා. ඒක නිසා නාම රූප හට ගන්නවා. දැන් ප්‍රතිසන්දි විඥානය කියන්නේ නාම ධර්මයක් රූපයක් නෙවෙයි. එතකොට මේ නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥානය බව මෞපසක ඇතුල් වෙච්ච ගමන්ම අපි මේ උදාහරණය තමයි කොටසක් කරගෙන කතා කරන්නේ ඕනෑම ලෝකේ ඕනෑම සත්ව කොටසයකට බෙදලා මේක කතා කරන්නට පුළුවන්. මේකට පහසෙන් තේරුම් ගන්නත් පුළුවන් නම් මව කොටසක් කරගෙන කතා කරන්නේ. ඒතකොට මව කොටසට මේ ප්‍රතිසන්දි විඥානයේ පළමුවෙන්ම පැමිණාට පසුව ඒකත් එක්කම ඒ ප්‍රතිසන්දි විඥානය සමගම පහළ වෙන රූප කොටස් 30ක් කියලා පොත්වල දක්වා තිබෙනවා. ඒ කියන්නේ ශරීරයක් පහළවන්නට ඕන නිසා කාය දශකයකින් ලැබෙන රූප කොටස් පහළ වෙනවා. ඒ වගේම ඉස්ත්‍යද පුරුෂයද කියලා තීරණය කරගත යුතු නිසා ප්‍රතිසන්ද විඥානය සමගම භාව දසක කියන රූප කොටස පාදයි. ඒ වගේම මේ චිත්ත පිහිටන්නට රූප කොටසක් අවශ්‍යයි. ඒ කියන්නේ නාම රූප දෙකම කියන ලෝකවල එහෙමයි. චිත්ත පිහිටන්නේ රූපයෙන් ලියකෙල් බගෙන. ඒක නිසා චිත්ත පිහිටන්න තැනක් අවශ්‍ය නිසා වස්තු රූපය කියන ඒ රූප කොටස වස්තු දසකේ කියන රූප කොටස් ආයතියි. එතන මේ දසක කියන්නේ 10 කොටසක් කියන. ඕනෑම රූපයක පණ ඇති හරි පණ නැති හරි රූපයක සැදී ඇති කොටස් මූලික වශයෙන් අටක් තියෙනවා. ඒ කියන්නේ මූල දාස් හතරක් තිබෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන. ඒට අමතරව මේක වර්ණයක් තියෙනවා, ගඳක් තියෙනවා, රසයක් තියෙනවා, වර්ණ ගන්ධ රස පෝජාවක් තියෙනවා. එතකොට මේ පඨවේලා පෝතේජෝ වායෝ කියන හතරයි වර්ණගන්ධර සෝජා කියන හතරයි එකතු වුණාම මෙතන කොටස් 8ක් තියෙනවා. මේ කොටසට පණ ඇති හෝ පණ නැති ඕනෑම රූපයක නිරන්තරයෙන්ම පවතින ධර්මයක්. ඒක නිසා පොත්වල දක්වා තිබෙනවා මේකට සුද්ධාෂ්ටක රූප කලාපය කියලා. නියත වශයෙන්ම මේ රූපාට හැම වෙලාවෙම පවතිනවා කියන එකයි තියෙනවා. ඕනෑම රූපයක් ගත්තහම මේ කොටසට ඒක තියෙනවා. ඒක ඒ කොටස් හතරට එකතු වෙනවා ඉස්තියත් පුරුෂයෙක්ද කියලා තීරණය කරන්න ඕන නිසා භාව රූපයක්. විච්ඡේ භාව රූපයක් හෝ පුරුෂ භාව රූපයක්. එතකොට ඒක නාමයක් වෙනවා. ඒ ළමයට ජීවිතේ පවත්වාගෙන යන්න පවත්වාගෙන යන්න ඒ රූප කොටස දිගින් දිගට පැවතෙන්නට පණක් තියෙනවා. ජීවිතේ රූපයක් තියෙනවා. එතකොට මේ ළමයට ජීවිතේ රූපේ කොට තියෙන එකත් එකතු නම් 10ක් වෙනවා. මේක තමයි භාව දස්කේ කියන්නේ. එතකොට ආදර්ශ කියන්නේ තමන්ගේ ශරීරයේ දැදීමට රූප කොටසක් අවශ්‍යයි. අර කියපු කරුණු කලින් කරුණු 8 ඒ අටට අමතරව කාය ප්‍රසාද රූපේ කාය ප්‍රසාද ගතිය ඇති වෙන රූප කොටස පහළවන්නට ඕන. ඊ අර කාය ටිකෙන් ටිකට පවතින ජීවිත නිරූපේ පවතිනවා. මේ විදිහට තමයි ඒ කාය දශකයේ කියන එක ඇදෙන්නේ. ඒ වගේම වස්තු දශකය කියන්නේ හිත පිහිටන්නට තැනක් ඕන නිසා ඒ රූප කොටස ඇති වෙනවා. මේක තමයි මිනිස් බොහෝ විට වර්ධවා හිතන්නේ හත් දේවල් පිළිසිත පවතිනයි කිය. මොකද මේ වස්තු රූපය කියන එක කියනකොට හිතන්නේ මේ හවුසුන් දේවස්තු කියලා. ඇත්ත වශයෙන්ම ප්‍රතිසන්දි විඥානයක් ගන්න හේතු වෙන විදිහට දේවස්තු කියලා දෙයක් නෑ. ඒක පස්සේ දෙන්නේ. නමුත් ඒ වස්තු දර්ශකයේ පොහිතනවා වස්තු දර්ශකයේදී අර කියපු සුද්ධාස්තක අටයි ඒ වස්තු දර්ශකයේ අඳංගු ආදේ වස්තු රූපේ කියන රූපයයි ඒක නම් පොතර කියන ආදේ වස්තු කියලා. ආදේ වස්තු රූපේ කියන රූපයයි ජීවිතේන්ද්‍ර රූප කොටසයි 10යි. මේක සංදි විඥානයත් දෙන්න එකම එකටම උපදින ධර්ම 10ක්. ධර්ම රූප කොටස් වර්ග තුනක්. ආය දශක, භව දශක, වස්තු දශක කියන්නේ. මේකට කියන්නේ එකවර උපදිනවා, එකවර පහළ වෙනවා කියන එකට පොත්වලින් වචනයෙන් කතා කරනවා සහජාත කියලා කතා කරන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකවරම පහළ වෙනවා. මේක එක මේ රූප කොටස් පහළ වුණාට පස්සේ මේ රූප කොටස් තියෙන්නේ ඒ විදිහටම අර මාව ගන්න කන බන ආහාරය තුන ආදීගේ ඒ තුන නිසා මේක වැඩෙන්නට පටන් ගන්නවා. මේ රූපය වැඩෙන්නේ එතකොට අර ප්‍රතිසන්ද විඥානේ මෞපසට එළඹ සිටින්නේ. එතකොට විඥානපත්‍ය රූපං කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ ප්‍රතිසන්දි විඥානය නිසා මේ විදිහට සාමාවගේ කුස ඇතුලේ මේ රූපේ වැඩි වැඩි වැඩි වැඩි යනවා. ඒ විඥානයේ නැතිුණානම් ඒ රූපේ වැඩෙන්නට පටන් ගන්නට හේතුවක් නෑ. ඊළඟට මේ විඥාන පත්‍ය නාම විඥානයේ අරක නාමස්කන්ධය ඒ නාමස්කන්ධය දිගින් දිගට පැවැත්ගෙන පැවැත්ගෙන යනවා ඉතින් පසුව පසුව ඇති වෙන විඥාන ඇතිවීමට අර මුලින් කරපු මුලින් ඇතිවෙච්ච ප්‍රතිසන්ද විඥානයේ හේතු වෙන නිසා විඥාන පත්‍ය නාමං කියන්න ඕන එතකොට විඥාන පත්‍ය නාමං විඥාන පත්‍ය රූපං කියන දෙකම එකතු කරලා කතා කරනකොට අපි කියන විඥාන පත්‍යාන රූපකේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ওই මහා නිධාන සූත්‍රයේ දක්වන පාඩය විඥාන පත්‍යාන රූපංජේ තිබෝපණේතං උත්තං ප්‍රධානන්ද ඉන්නා පේචාන්න ඉන්නා පේචේන පරියායන් දිත්තප්පං යථා විඥාන විඥාන පත්‍යාන රූප මම මේ විඥානයේ නිසා නාම රූප ඇති වෙනවායි කියලා මේ ආනන්දාම් ගාමතර මේක දේශනා කරන්නේ ආනන්දයමක් කියවනම් විඥාන නිසා නාම රූප ඇති වෙනවා කියලා මම යමක් කියවනම් ආනන්ද මෙන්න මේ දැන් කියන කරුණ තුළින් ඒක එහෙමම සිදු වෙනවා කියලා ඔබ දැනගන්න අවබෝධ කරගන්න. ඒ කියු පාඩේ ඒකයි. අදහස්. එතකොට විඥානන්තේ ආනන්ද මාතුපෙත් මෙන්න ඔක්කොම ඉස්සෙද අපනකෝ නාම රූපම් මාතුපෙත් මෙන්නේ සමුච්ඡේද බුද්ධානන්දේ ප්‍රශ්නයක් ආනවා මේ විඥානේ ඇවිල්ලා මෞපසට පිළිසඳ ගත්තේ නැත්නම් ආනන්ද අපෙනකෝ නාම රූපං මාතෘකෙස්සේ සමුච්ඡේද මේ මෞපස තුළ නාම රූප ධර්ම පිළිගෙනවා. දැන් විඥානයක් ආවේ නැහැ. මෞපස තුළ නාම රූප ධර්මයක් පිළිගෙනවා. ප්‍රතිසන්නට බෑ. ඒක නිසා ආනන්ද හැමෝ කියන නෝහේ සම්බන්ධය ඒකෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. මෞපසට ප්‍රතිසන්දේ විඥානයක් ආවේ නැත්නම් ඒක ඇතුලේ නාම රූප ධර්ම පිළිගන්නට හේතුවක් නැහැ. පිළිගන්නේ නැහැ. විඥානං ආනන්ද මාතෘකෙස්සේ ඔක්කමිත්තා ඔක්කමිත්තට අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අපිනිබ්බස් අපිනිබ්බස්සදාදී කියයි ළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා. මේ විඥානයේ දැන් මෞකසට ආවානන්ද ඇවිල්ලා ටික දවසකදී සමහර දවසකින් දෙකකින් සමානකින් වාගේ කාලයක් එක දවසකදී මේ විඥානේ ඔක්කමිත්ත දිලවත් වෙලා යන වෙනත් තැනකට ඒ විඥානය යනවා. ඒ කියන්නේ මෙතන විඥානය නිරුද්ධ වෙනවා ඒක සම්බන්ධව විඥානය ඒත් ඒකට අනුරූප ඒකට අනුකූලව පාස්නා විඥානය වෙන කොහේවත් තැනක ගිහිලා පිළිසිඳ ගන්න. බඩ ඇතුලේ ඉන්න ළමයා ඉතින් මැරෙනවා. එතකොට ඒ කුසත්ලේ සිටින ඒ විඤ්ඤා කුසත්ලේ පහළෝ විඥානයේ මෞකසෙන් ඉක්මන වෙලා ගියා නම් එන අපිනකෝ නාම රූපං එක්සත්හාය අබිනිබ්බත්තිස්කත මේ නාම රූප ධර්ම දැන් මේ තියෙන ශරීරයක් වගේ සත්‍යයටපත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ අර දෙන්නව කුසේදී 15 විඥානේ වදලා ගියානම් ඉතින් ඔය ළමෙක් මේ தත්ත්වයට ලොක් වෙලා වැඩිලා ඒ தත්ත්වෙට මේ දැන් කියන එකක් හදිසක් කියන தත්ත්වෙටපත් වෙනවා. ඉතින් ඒකත් කවදාවත් වෙන්නේ නැහැ. ඒකට නොයේ සම්බන්ධය ඒක නෑ ස්වාමීන් සිදුවන්නේ නැහැ කියලා පිළිතුර දෙනවා. විඥානදී ආනන්ද ධාරස්සෝ සතෝ මොච්චිච්ඡද කුමාරකස්සා කුමාරකායවා අපිනකෝ නාම රූපං උත්තිං දෙගොල්ලන් දෙකොල්ලන් ආපද්දිත ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනානේ එම් ප්‍රශ්නය මේ විඥානයේ මෞකසට ආවා දැන් ඉතින් කුමාර කස්සවා කුමාරිකායවා කුමාර කුමාර කියන්නේ තරුණ කොල්ලෙකෝ තරුණ පොඩි කියනෝ පිළිලා මේ මේ තත්ත්වය මාස 3 4ක් හරි 10ක් හරි කියලා හිතමු අපි 10 රසවල 10 කුමාර කාලේ තරුණ ඒ කියන්නේ අවුරුදු මාස 9ක් නේ මාස 3-4ක් වගේ කාලෙදී අර විඥානේ වොච්චිස් දෙස නිදිලා යනවා. නිදිලා ගිහිල්ලා ඒක ඇස්සල යනවා. එතකොට පුතේ ඇතුලේ ළමයා මැරෙනවා. දැමුණාට පස්සේ අපිනකෝ නාම රූපං මේ නාම රූප ධර්ම උත්තිංවා විරුල්ලංවා බේකොල්ලංවා ආපස්සිත බැටිලා දියුණු වෙලා ඔය දැන් කියන සත්‍යයටපත් වෙනවා නෝනේ සම්බන්ධයෙන් වෙන්නට බැහැ තස්මාදීනානන්දේ හේම හේතු යතං නිදානං සම්දේ වේත පච්චෝ නාම රූපස්ස යතිදම් විඥානං ඒක නිසා ආනන්ද මේ නාම රූප ඇතිවීමට ඒකමයි හේතුව හේතුව හේතු ඒක නිදානං ඒකමයි නිදානේ හේතුව සමුදේ ඒකමයි සමුදේ ඒකමයි හේත පච්චෝ ඒකමයි පච්චේ මේ නාම රූප ඇතිවීමට මොකද ඒ පච්චේ විඥානං අර කියපු කරුණු තුනෙන් පැහැදිලිවම අපිට උනත් ඕනම කෙනෙකුට තේරෙනවා මෞඛික විඥානයක් ආවේ නැත්නම් නාම රූප ධර්මයක් මෞඛික තුළ පිළිගන්නේ. ඒක නිසා නාම රූප ඇතිවෙන්නට විඥානය අවශ්‍යයි. ඒකද මෞඛික නාම රූපේ ආවා දැන් නාම විඥානය ආවා නාම රූප දෙක දැන් ටික ටික දවසක් පවතිනවා. දැන් මේ මේ විඥාන මාත්‍රය එතනින් නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ ඇතුලේ දින සමහර විට කලල පේශී වාගේ අවස්ථා තියෙනවා පටමන් කල්ලම් හෝති කල්ලා හෝති අබ්බදා අබ්බදා පේශීගායි පේශී පේශීනින් බස්සිතී ගනෝ ගණාපසාකාජායන්ති කියලා දක්වලා තියෙනවා ළමේ කරන ආකාරය මෞකස තුරයි ඉස්සල්ලාම කලර කෝපේ කියන එක තියෙනවා පටමන් කල්ලම් හෝති කල්ලා හෝති අබ්බදා ඊට පස්සේ ඒක මස්කදල්ලක් වගේ පොඩි තත්ත්වයකටපත් වෙනවා කලලාවෝදී අබ්බුදයට ඊට පස්සේ අබ්බුදයෙන් කියන ලබන විස්තරයක හැදීට සමාන ස්වරූපයකට ඒක වෙනවා. අබ්බුදාජායති තේහි මේකදී මේ අත් දෙක දික්කෙන් තොන තැනට කැරි දෙකක් එනවා. කකුල් දෙක දික්කෙන් තොන ගැන තව කැරි දෙකක් උඩටම තියෙනවා. ඔළුව පහළ වෙන තොන තැන තව කැරි දෙකක් මත වෙනවා. මේවා තමයි ඉතින් වැඩි වැඩි යන්නේ. ඒක මෙන්න මේ අවස්ථාවවල කවරකදී හරියි අර විඥානේ නිරුද්ධ වෙලා කියනනම් අර තේම මැරලා කොහෙලයි නැත්නම් නිවිලයි. කොහොම හරි එක නැති වෙනවා. එතකොට විඥානේ අවශ්‍යයි ඒ නාම රූප ධර්මයේ පවතින. ඉතින් ඊළඟට කියනවා මේ විඥානය මෞපසට ඇවිල්ලා කුමාරකස්ස කුමාරිකස්ස දහරක් සතෝ වොච්චිස් දෙස. මාස තුනක් හරි හතරක් හරි ගියාට පස්සේ මේක විඥානේ නිරුද්ධ වෙනවා ළමයා මැරෙනවා. එතකොට මේ විඥානයේ නිසා ඇතිවෙච්ච නාම රූප වැඩෙනවද දියුණු වෙනවද මුත්‍තිංවා මෙරුල්ලම ආපච්චිත තම මේ தත්ත්වෙටපත් වෙනපත් වෙන්නේ නැහැ ඒක එතනම නතර වෙනවා ඒකෙන් මේකා පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මොකද්ද මේ විඥානයේ නිසා තමයි මේ මෞපුස තුළ පහළවන නාම රූප ධර්මයන් බැදෙන්නේ කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හේතු හේතු ඒකමයි හේතු ඒකයි නිදාන ඒකමයි නිදාන ඒකපච්චෝ ඒකමයි ප්‍රත්‍ය නාම රූපස්සේ අධ්‍යාන විඥාන මේ විඥානයේ නාම රූප ඇතිවීමට මේ ප්‍රත්‍ය මොකද්ද විඥාන විඥානයේ ප්‍රත්‍ය මේ නාම රූප ඇතිවීම කියන කාරණාව. ඒකෝට මේ යට තේරෙන්නේ නැතුව. විඥානය නැත්තම් නාම රූප ඇතිවන්නේ නැහැ. එතකොට දැන් මේ විඥානයේ මේ ආකාරයෙන් අවබෝධතාව නාම රූප පිළිදයක්. දැන් මේක බුදුරජාණන් වහන්සේ විඥාන පත්‍ය නාම රූපන් කියලා කියලා ඉවර වෙලා ඊට පස්සේ ප්‍රකාශ කොට වදාරනවා විඥාන පත්‍ය නාම රූපන් නෙවෙයි නාම රූප සත්‍ය විඥාන. මේ නාම රූප නිසා විඥානය ඇති වෙනවා. දැන් මෙයාට මේ මෙයාට මේක සමහර විට පැටලී සයිඩ් වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනකත් විඥානය නිසා නාම රූප ඇති වෙනවා කියලා. ඊළඟට දැන් ප්‍රකාශ කරනකත් නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා. දැන් මේක මෙහෙම තේරුම් ගන්න. දැන් අර ඉස්සෙල්ලාම මෞපසර ප්‍රතිසන්ද විඥානය ආව. දැන් නාම රූප දෙක ඇති වුණා. මෙන්න මේ නාම රූප දෙක දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන නිසා තමයි ප්‍රතිසන්දේ විඥානය දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රතිසන්දේ විඥානය කියන්නේ මව කුසේ ඉස්සෙල්ලාම පැමිණි විඥාණයෙන් කරන කාර්ය තුනක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. ප්‍රතිසන්දේ කුත්තිය, භවංග කුත්තිය, සාත්‍ත්‍ය කුත්තිය කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දේ ගෙනදීමත් ඒකෙන් කරන වැඩක්. ඊට පස්සේ භවංග කුත්තිය. භවංග කියන්නේ භවයේ අංග කියන වචන දෙක උතුනම භවංග වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර වන අංගයක් වශයෙන් මේ ප්‍රතිසන්දි විඥානය ක්‍රියාත්මක වෙනවා. අපි මොනවත්ම හිතන්නේ නැති වෙනකොට සද නිින්දකට ගිහිලා ඉන්නකොට සිහි නැතිලා වාගේ ඉන්න වෙලාවට බසංග චිත්ත පරම්පරාව දිගටම ගන්නවා. ඒක තේරෙන්නේ අර ප්‍රතිසන්ද විඥාණයම තමයි බහාංග කුට්ටිය සිදු කරන්නේ. ඒක සිදු කරේ නැත්නම් මැරෙනවා. ඒක නිසා බහාංග කුට්ටිය අවශ්‍යයි භවයේ අංගයක් වශයෙන් පවතින්නට ඕනේ. මේ ජීවිතයේ දිගින් දිගට පවතින නිසා බහාංග කුට්ටිය දිගටම බහාංගයේ කුට්ටිය සිදු වෙනවා මේ ප්‍රතිසන්ද විඥාණය තුළින්. ඒකෙන් අදහස් ගන්න ඒ ප්‍රතිසන්ද විඥාණය එතන ඇතුළේ ඒකෙන් දිගටම මේක එකම සිතක් පවතිනවා කියලා නෙවෙයි. ඒක කිසිම විඥාන විපාකයක් ඒක ඇති වුණා ඊට පස්සේ නැති වුණා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා මේ ඇති වී ඇති නැති නැති යන විඥාන පරම්පරාවක් මෙතන තියෙන එක පැහැදිලිව තේරුම් ගන්න එකම එකක් කියලා හිතන්න දෙපා එක වැරදි ඊළඟට මේ ප්‍රතිසන්ද විඥානයම තමයි මේ මරණ වේලාවට ප්‍රතිසිත වශයෙන් ඉතිපෙන්නේ කෙනෙක් මැරෙනකොට අන්තිමටම පහළ වෙන සිත තමයි මේ මේ නැවත මේ ලෝකෙ ඉපදිච්ච පළමුවෙන් ඉපදුන සිත ජන ප්‍රතිසන්දේඥා. ඒක චුති කෘත්‍යය කරනවා. එතකොට ප්‍රතිසන්දේඥානයේ කියන එකේ කාර්යයන් තුනක් තියෙනවා. ප්‍රතිසන්දේගෙන දෙනවා භවයේ අංගයක් වශයෙන් දිගින් දිගට පවත්වාගෙන යන්න උපකාර වෙනවා. මැරෙනකොට අවසානයේ චුත වෙන්නේ මේ ශරීරයෙන් නිරුද්ධ වන්නේ භවාංග සිතයි. ප්‍රතිසන්දේඥානය. එතකොට මේ භාංගිකට ඔන්න මෙන්න ඒ දැන් ත්‍රිතිකට දැන් මැරෙන්න අන්තිමට නිකුත් නිරුද්ධ වෙන භාංගිකට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පැවති කර්මවල ස්වરૂපේ තමයි කර්ම විඥානය කියලා කියන්නේ. ඒකෙන් තමයි නැවත පිළිසිඳගන්නේ. මේ ත්‍රිතිකින් නෙවෙයි නැවත පිළිසිඳ ගැනීම සිදුවන්නේ. එතකොට මේ විදිහට ප්‍රතිසන්දි විඥානය නිසා වහාංග කොටේ සිදු කරමින් මේ නාම රූප ධම්ම දිගින් දිගට දිගින් දිගට බලතගෙන යන්න උපකාර එතකොට මේ නාම රූප ධම්ම නිසා තමයි ප්‍රතිසංවිඥානේ තියෙන්නේ. අපි දුම දැන් මේ නාම රූප දිනන ප්‍රතිසංවිඥාන භවංග පිටක් තියෙනවා. හල්සේ කෙනෙක් ඇවිල්ලා බෝම්බයක් දාලා වගේ දෙයකින් මරලා දෙනවා. රූපේ නැව. එතකොට මේ නාම රූප දෙකම නිරුද්ධ වෙනවා. නාම රූප දෙක නිරුද්ධ වුණාට පස්සේ ප්‍රතිසංධි විඥානේ දෙන්න බෑනේ. ඉන්න දැනක් නැති දැනද දැනන්නේ. ඒක නිසා විඥාන පත්‍යා නාම රූපං කිව්ව වගේම කියන්නට වෙනවා නාම රූප පත්‍යා විඥාන නාම රූප දෙක නිසා විඥානේ පවතිනයි කියලා. දැන් මේක බුදුහාමුදුර ප්‍රකාශ කරනවා නාම රූප පත්‍යා විඥානං තේතිකෝ කණේ සම්පත්තං තදානන්ද ඉන්නාගේ සම්පර්යායන් වේදිකත්ම යතා නාම රූප පත්‍යා විඥානං මේ නාම රූපත්‍ය විඥානං කියලා මම කිව්වා නම් මෙන්න මේ කරුණෙන් ඒක ඔබ හොඳට තේරුම් ගන්න. ඒකයි ඊයදා. يعني දැන් මේ කියන කරුණෙන් ඔය නාම රූප නිසා විඥානය පවතිනවා කියන එක පැහැදිලිවම තේරෙනවා. විඥානයේ ආනන්ද නාම රූපයේ ප්‍රතිස්ථාන ලැබෙන්නට අපින්කෝ ආයතෙන් ජාති ජරා මරණ දුක්ඛ දුක්ඛ සමුදය සම්භවෝති ඒ කියන්නේ මේ විඥානයේ ගිහිල්ලා නාම රූප දෙක පීඩේ නැත්නම් ආනන්ද නැවත මේ ජාති ජරා මරණ දුක් එකල සම්භවය හම්බ වෙනා මතේ ඇති ඒක ඇතිවෙන්නේ නැහැ නෝහේ සම්බන්ධය කියනවා ඒක ඇතිවෙන්නේ ඒක නිසා ප්‍රමාත්‍ය ආනන්ද ඒක නිසා ආනන්ද ඒ ශ්‍රේවේකේ සංනිදාන ඒ සමුදේ පච්චෝ විඥානසේ අද්දන් නාම රූපම් මේ නාම රූප තමයි විඥානයේ පැවතීමට එකම හේතු වන පත්‍ය වෙන කරු දැන් අපි හිතමු සාමාන්‍ය රහත් වෙච්ච නැති කෙනෙක් ඕනම කෙනෙක් මැරෙනකොට නැවත උපදින බව මෙයා දන්නා කෙනෙක් රහත් වෙලා නැහැ කියලා හිතනවා. දැන් මේ කෙනා මැරෙනවා මැරෙනකොට අර කීප විදිහට සිද්ධිත නිරුද්ධ වෙනවා පිටිසිතර ප්‍රථමයෙන් ඕ කර්ම විඥාණයට අනුව තමයි තැනක ගිහිල්ලා පහළවන්නේ. මේ විඥාණය ගිහිල්ලා පහළ වෙනකොටම නාම රූප ධර්ම එතන ඇති වෙන අර නාම රූපච්ඡ විඥාන කියලා මම විස්තර කළේ මම ඉස්සෙල්ලාම මම උපසර ඉස්සෙල්ලාම ඇතුළත් පස්සේ නාම රූප ඇති වෙනවා මේ නාම රූප වල පිහිටක් මේ නාම රූප ප්‍රතිස්ථාව ප්‍රතිස්ථාව කියන්නේ පිහිටන්නට තැන මේ විඥානයේ පිහිටන්නට තැනක් වශයෙන් නාම රූප ධර්ම දෙක තියෙනවා මේ නාම රූප දෙක ධර්ම නැත්නම් අපි ඒක දැන් රහත් වෙච්ච කෙනෙක් වෙනවම් බෑවා වෙනවම් පානකොට මේ විඥානයේ නිරුත් කරන නිහිල්ලා නාම රූප දෙකක පිළිගන්නට ප්‍රතිස්ථාවක් නැහැ. එතකොට ආයතින් ජාති ජරා මරණ දුක ඒ කියන්නේ නැවත ජාති ජරා මරණ දුක් වෙන්නට හේතුවක් නැහැ. මේක සමහර විට මෙයාට තේරුම් ගන්න පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. දැන් අපි උදාහරණයක් කියන්න. මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන එකට. අපි ඒක ලෑලි දෙකක් එකට හේතු කළා හේතුව වාගේ උඩ සැරේතු කරලා තියෙනවා කියන්නේ. එක ලෑල්ලක් හේතු කරනවා උඩම උඩම කෙළවරේ අනිත් ලෑල්ලට. මේ ලෑල්ල දෙක දැන් පොළේ දෙකට හිටවලා හිටවලා තියෙන සිටිටවලා තියෙනවා. ආරලා හිටවලා නේ නිකන් කියලා තියෙනවා. ඉතින් මේ දෙක තියෙනවා. අපි මේකට පළවෙනි ලෑල්ලේ දෙවෙනි ලෑල්ලේ කියලා නම් කළොත් එහෙම පළවෙනි ලෑල්ල පවතින්නේ කුමක් නිසාද දෙවෙනි ලෑල්ල නිසා දෙවෙනි දැනන්න පවතින්නේ කුමක් නිසාද? පළවෙනි දැනන නිසා. ඔය එකක්වත් නැගත්තොත් පළවෙනි දැනන ගත්තත් දෙකන වෙනවා දෙක දෙවෙනි දැනන ගත්තත් දෙකන වෙනවා පළවෙනි දැනන. එතකොට මේ පළවෙනි දැනන දෙවෙනි දැනන්නේ උපකාරයේ ලැබගෙන පවතින්නේ නැත්නම් පවතින්නට බෑ. ඒක එහෙම පවතින අතරම දෙවෙනි දැනන්නට පවතිනකත් උපකාර වෙනවා. ඒ කියන්නේ තමන් අනුන්ගේ උපකාරය ලබාගෙන පවතිනවා අනුන්ට තමන් උපකාර වෙනවා පවතින. දෙවෙනි දැනුත් එහෙමයි. දෙවෙනි දැනුත් තියෙන්නේ පළවෙනි දැනුත් නැත්තම්. පළවෙනිම තියෙන කලන්න වැටෙනවා. ඒක නිසා පළවෙනි දැනුත් උපකාරය ලබාගෙනයි ඒක පවතින්නේ. එතකොට පළවෙනි දැනුකින් දැන දෙක දෙවෙනි දැනුත් උපකාරය නැත්නම් ඒකට ආගෙන. එතකොට පළවෙනි දැනුත් මඟා පවතින්නට උපකාර වුණ තමයි දෙවෙනි දැනුත් පවතින්නේ. මේකට කියන්නේ අන්‍යමඤ්ඤ සත්‍යම් පතේ. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර වෙන්නේ සිදුවන ක්‍රියාකාරයන්ට. මේ අන්‍යමඤ්ඤ පතේ විස්තර කරනවා නෙවෙයි ඒක පුරාල් දේවල් නම් මේ කියන්නේ ඒකත්යේ කොටස. ඒක විස්තර කිරීමට උපමා එකිනෙකාට උපකාර වෙමින් පවතින දෙයක්. එතකොට දැන් මේ නාම රූප දෙක විඥානයේ ප්‍රවත්ම සඳහා උපකාර වෙනවා. අර එක ලෑන්නක් වගේ. විඥානය කියන එක නාම රූප ප්‍රයත්න සඳහා උපකාර වෙනවා අපි අර අනිද්දේවා. මේක එකිනෙකට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් උපකාර දෙමින් පවත්නා වූ ධර්මතා දෙකක්. ඒක පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වන්නේ රහස්තු කෙනෙකුට පමණයි. අන් කෙනෙකුට තේරුම් ගන්න බැහැ රහස්තු කෙනෙකුට ඇති වෙනවා ඊටාම සියුම් දැනීම මාත්‍ර නිතරක් එකක් විමුක්ත එකක් කියලා කියන්නේ. මේ විමුක්ත සිත කියන එකට කිසිම දෙයක් සම්බන්ධ වන්නේ ඒ කියන්නේ ඒක මේකෙන් කිසි දෙයක් අල්ලන්නේ ඒ සිතෙන් හිතන්නවත් බෑ මොකක්වත් බෑ මොන විශ්යෝන දැනීම මාත්‍රයක් පමණයි මේ දැනීම මාත්‍රය තමයි මෙතන විඥානය කියලා කතා කරන්නේ මේක මා මුලින්ම මේ ඇයි මේ විඥානය කියන වචනේ විස්තර කරන්න කියවන කොහොමද තේරෙන්නේ එතකොට මේ අන්තිමට ඉතුරුවෙච්ච සියුම් දැනීම මාත්‍රය ඒ කියන්නේ විමුක්ත සිත නිදහස් සිත පිළිසිත එකක්. ඕනෑම සත්‍යයක මේ සිත තුළ මේක තියෙනවා. ත්‍රිසං සතරේ පවා තියෙනවා. නමුත් ඒ ඇයිට ඒක මතු කරගන්නට බෑ. බාහිර උපක්‍රේෂ ධර්ම වලින් ඔබ බැහැලක් ගිහිලා තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා පබස්සර නිදන් දෙක්කේ සිතන් සංකේපෝ ආගන්තුකේ උපක්‍රේෂේ උපක්‍රේෂාන්තය. මේ මේ සිටි ස්වરૂපයේ පිළිමින්ම පවතින ස්වરૂපය මහණෙනි පිළිසිත දෙයක්. මේ බාහිර දේවල් වලින් ආගන්තුක උපක්‍රේත කෙලෙස් ධම්ම තුළින් මේක කීකේලා කියනවා. ඉතින් මේක බොහෝ පොත් කියන්නේ සාමාන්‍ය ජීවිතය කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රතිසන්දනය බවාංග පිට ටික. බවාංග පිට නෙවෙයි කිසිසේත් මේක බවාංග පිට නෙවෙයි. මෙතන කියන්නේ කන්කෙතින් රහත් වූ කෙනෙක්ගේ පිට. මෙන්න මේ විමුක්ත පිට හැම දෙයකින්ම නිදහස් වෙලා පවතින. තමන්ගේ විමුක්ත විචායිකාරයාගේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ තියෙන ඒ කොටස් කහිනුත් වෙනවා. බාහිර හැම දෙයකින්ම වෙන හොඳ දැනීමක් පමණයි. මේක විතරයි අභ්‍යන්තර වශයෙන් තියෙන එකම ක්‍රියාදාමය. එතකොට මේ පිට තියෙන ඔක්කොම පරිබාහිරයි. ඔය විදිහට අධ්‍යාත්මිකම ආකාරයේ කායන් පස්සේ යෙදී බහිද්දාම ආකාරයේ කායන් පස්සේ යෙදී ආදී වශයෙන් දක්වනානේ සතරවදක් වටාන වෙන සූත්‍ර වල ආධ්‍යාත්මික තමා අනුව බලමින් මේවා බලන්නදී ඒ වගේම බාහිර වශයෙන් අන් අයගේ දේවල් වශයෙන් බලන සිත් වේදනා ධර්ම ඕවායේදී හැම එකම කාය ආදී ආධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්නදී එතකොට ආධ්‍යාත්මික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ආ බාහිර වශයෙන් මේක බලනකොට ඉතින් මේ තමන්ගේ ශරීරයේ ඉඳයි මේක අධ්‍යාත්මික දෙයක් යන්නේ ඒව බාහිර කියලා තමයි සලබන. දැන් මෙතෙන් ආවට පස්සේ මේ විමුක්ත සිත කියන එක තමයි අධ්‍යාත්මික ධර්මයේ ඇතුළත තියෙන එකම ධර්මය. ඒයින් පිට තියෙනවා කොහොම පරිභාග දේවල්. ඒයින් පිට ඇහැට රූප පේනවා, රූප මෙල්ලා සිතිවිලි කරා යනවා. ඒක ඔක්කොම හේතුඵල. කායක සත්‍ය වෙනවා, ඒ පිළිබඳ සිතිවිලි කරා යනවා. ඒවා හේතුඵල කියලා. බාහිර වශයෙන් හේතුඵල වශයෙන්. එතකොට නාසයට ගන්ධය දෙනවා ඒක පිළිබඳ සිතිවිය. දිවට රස ගෑවෙනවා ඒ පිළිබඳ සිතිවිය. කායට ස්පර්ශ ඇති වෙනවා ඒ පිළිබඳ සිතිවිය කියන. මේ ඔක්කොම හේතු නිසා අත්දැකගත්තු ඵලධර්ම බාහිර දේවල්. මනසට විවිධ සිතිවිලි එනවා ඒ සිතිවිලි අරගෙන විවිධ දේවල් තවත් තවත් සිතිවිලි පහළ වෙනවා මේ සිතිවිලි පහළ වෙනකොටම මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට රූපාදී අරමුණු හමු වුණාට පස්සේ මේ විදිහට හේතුඵල නිසා කියන සිටිලි පහළ වෙනකොට ඒ සිටිලි තුළින් කායික ක්‍රියා සිදු වෙනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරනවා කායික සිටින් වචනෙන් නොයෙක් දේවල් කරනවා කුසලදාරි අපසාරේ වන්දිය. මේ ඔක්කොම බාහිර වශයෙන් හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් සිදුවන අනාත්මයන්. අර ඇතුළත තියෙන විමුක්ත සිට කියන එක අභ්‍යන්තර ධර්මයක් නිදහස් වූ සිත. මෙන්න මේ අභ්‍යන්තර සිට පවතින්නේ අර පරිබාහිර වශයෙන් තියෙන නාම රූප ධර්මයන් තියෙන තාක්කල් පමණයි. එතකොට මේ පරිබාහිර වශයෙන් තියෙන නාම රූප ධර්ම පවත්වාගෙන යන්න බැහැ අභ්‍යන්තර වශයෙන් තියෙන පිට නිරුදුන. ඒවා මෙන්නේ. ඒක නිසා මෙතන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන් දැන්. එතකොට පැහැදිලිවම තවන්න තියෙනවා මේ විඥාණය දැන් අන්තිමට ඉතුරුනේ විමුක්ත සිත කියන විඥානය මරණයට පස්සේ ඉරදේ නෙමෙයි. ඒක තව දැනක ගිහිල්ලා පිළිසිඳ ගන්න කොහෙවත් ගිහිල්ලා පිළිටන්නේ නැහැ. පිළිටන්නට පඩවිය පොතේ ගෝවල් හරි නාමයන් නාම ධර්ම හරි නාම රූප ධර්ම නැහැ. එතකොට මේ ඔක්කොම නිරුද්ධ වෙනවා. දුකේ කෙලවර එතෙන්ද එතනයි. ඒක නිසා මේ විඥානයේ ගිහිල්ලා නාම රූපයක ප්‍රතිස්ථාවක් ලැබුවේ නැත්නම් ඒ නාම රූප දෙකෙන් දෙකට පවතිනවාද කියලා බුදුහාමුදුරුවෝ කරන්නේ. එහෙම වෙන්නේ. එහෙම වෙන්න නිසා මේ නාම රූප පහළවන්නේ දෙකෙන් දෙකටම විඥානය නිසා. මේක තේරුම් ගන්න. එතකොට Tamanට තේරෙන්න ඕනේ. මෙතන නාම රූප සහ විඥානයන්ගේ ක්‍රියාදාමයේ හැර වෙන දෙයක් නෑ කියලා. මේක ලක්ෂණයට බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. එත්තාසකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපපජේතවා එත්තාවතා දිවසිනපතෝ එත්තාවතා නිස්සකතෝ එත්තාවතා පඤ්ඤාවචනං එත්තාවතා වට්ටං මත්තේ එත්තාවතා විත්තත්ථාය සංයපනාය යදිදන් නාම රූප සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති. මේ විඥානයේ සහ නාම රූපයේ කියන දෙක දෙක වගේ පිළිගන්න උපකාර මෙහෙම පවතින එකට කියන වෙනත් වචන තමයි මහණෙනි ආනන්ද එදා උපදිනවා කියන්නේ ජායේතවා ජරාවටපත් වෙනවා වයසටපත් වෙනවා කියන්නේ මොන ජරාවට යනවා ජීවිතවා මිහිතවා මිය යනවා කියන්නේ සමේතවා දුත වෙනවා කියන්නේ උපපජ්ජේතවා තවසරක ගිහිලා පහළ වෙනවා ඒ කියන්නේ උපදිනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා, තව තැනක උපදිනවා. මේ ඔක්කොම කියන්නේ මොකද දන්නද? මේ නාම රූපය විඥානයේ ටික අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් යන ක්‍රියාදාමය. කියන වෙනවත් අධිවචනයක් වෙනවා කියන්නේ. නැත්නම් අපි මේ ගුණ පාල සාමද සිංහ නැත්නම් මොකක් හරි ගෑනලා මේ කම්මලා හිමලාදී විවිධ නම් වශයෙන් හඳුනනවා නම් අදි වශයෙන් කියන්නේ ඒවට. ඒ ඔක්කොම මේ නාම රූප ධර්මයන් එකිනෙකට නාමයේ රූප සහ විඥාන කියන ධර්මයන් එකිනෙකට උපකාර වීමෙන් පැවැත් නැන වෙන දෙයක් නෙවෙයි. අධිවචන පතෝ නිරුක්ති පතෝ නැත්නම් අපි කියනවා මෙයා සිල්වත් කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක් ආදී වශයෙන්. ඒ නැත්නම් අපි කියනවා මෙයා මහා පඬිතෙක්, මහා විද්‍යාඥයෙක්, මෙයා උගත් කෙනෙක්, මෙයා පසුවරයෙක් ආදී වශයෙන්. මේ ඔක්කොම කියන්නේ අර නාම රූප සහ විඥාන දෙකේ පැවැත්ම. නැත්නම් කියනවා මේ වේදනා ස්කන්ධේ මේ සංඥා ස්කන්ධේ මේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියලා මේ අංග සාධිත පංචස්කන්ධ වශයෙන් මේ මොකක්ද ආනන්ද මේ මොකක්වත් නෙවෙයි මේ නාම රූප දෙක විඥානයේ සමග අත්‍යන්ත බැඳගෙන එකිනෙකට උපකාර වමින් පවස්නා වූ ක්‍රියාදාමයේ කියන වෙන වචනයක් ඔය පංචස්කන්ධය කියන්නේ නැත්නම් වට්ටම් එනම් අදිවචන පතරවල මේ වට්ටම් කියන්නේ සංස්කාර වශයෙන් සංඛාරය කියන්නේ මොකක්ද? නාම රූප දෙක විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් පැවතගෙන යන එකට කියන වෙන වචනය. නැත්තම් කම්ම වට විපාක වට කෙලෙස් වට කියලා ඕ කොහොම එක. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ තාවතා ඉත්තත්හාය අඤ්ඤපනාය මේ නාම රූප අරගෙන මේවත් කාය සංඥාය, මේවා වේදනාව, මේ සංඛාරය, මේ විඥානය, මේ මේ හේතුව මේවා ඇතිවෙන්නේ තියෙන්නේ. මේ හේතුන් ඇතිවෙච්ච ඵලය මේවා අනිත්‍ය, මේවා දුක්ඛ, මේවා අනාත්ම, නැත්නම් මේවා මමය, මේවා මගේ. මේ නැත්නම් මේක ලස්සනය, මේ ගෙනියන්නේ මේ මිනිහෙක් මොන එක ආකාරයෙන් හිතනවනේ. මේ හැම දෙයක්ම වෙන එකක් නෙවෙයි ආනන්ද. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නාම නාම රූපං සහ නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තේ නාම රූප සහ විඥාන දෙක එකිනෙකාට උපකාරමේ පවත්නා වූ ක්‍රියාදාමවලට කියන අදී වචනපතෝ වෙන වචන මේක හරියටම තේරෙනවා නම් සම්පූර්ණම අනන්ත දර්ශන ඉස්හාම පැහැදිලිව දකින්නට පුළුවන් කිසිම සත්‍යයක් නැහැ කිසිම පුද්ගලයෙක් නැහැ කිසිම ආත්මයක් නැහැ කිසිම මමෙක් නැහැ කිසිම ජීවියෙක් නැහැ ඔක්කොම මුලා මේ නාම රූප දෙකේ විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් දිගින් දිගට දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන හැටි. උපදිනවා කියන්නේ ලෝකයි. ජරාවට යනවා කියන්නේ ලෝකයි. මරණයටපත් වෙනවා කියන්නේ ලෝකයි. නැවත උපදිනවා කියන්නේ ලෝකයි. එතන ඉස්තාවකා ජායේතවා ජීවිතවා මීයේතවා ජවේතවා උපපජ්ජේතවා ආදී වශයෙන් බුදුහාමුදුර දැක්කේ වතන. ඊළඟට අපි මේ විදිහට මේවා විවහාර කර කර යන්නේ මේ දෙකේ කිසි පරිදි ක්‍රියාදාමයේ හරියට නොදන්නා නිසා. මේක නිසාම තමයි අවිද්‍යාව යෝදා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධා ආදී වශයෙන් ප්‍රකාශ කරනකොට පටිච්චසමුප්පාදි ප්‍රතිලෝම වශයෙන් ප්‍රකාශ කරනකොට කරන ඉවරලා බුදුජානන් වහන්සේ පැහැදිලිම් කරන්නේ මේක තමයි දුකේ කෙලවර කියලා. දුක්ඛ නිරෝධය කියන්නේ දුකේ කෙලවර ඒකයි කියන්නේ. එතකොට පරිසම්පාදේ මේ කප්පය විඥාන පත්‍යා නාම රූපංසා නාම රූප පත්‍යා විඥානං කියන එක ගැඹුරු අවස්ථාවක්. සාමාන්‍යයෙන් තේරුම් ගන්නට අපහසුයි මේ දේශනාව නැවත නැවත නැවත නැවත කීප සැරයක් හරි අහන්න. අහනකොට ඊට වඩා අදැනුවට වඩා අවබෝධයක් ලැබේ. Tamangeම අවබෝධයක් වලට එක්පත් කරගන්න උත්සාහ ගන්න. යම් යම් ගැටලුවක් තේරුම් ගැනීමට අපහසු කාරණාවක් මේ දේශනාවේ තිබුණා නම් පසුව හරියට දාන්න අපි ඒකට ඒක ඊට වඩා සරල වශයෙන් විස්තර වශයෙන් ඉදිරිපත් කියලා දෙන්න. දැන් අපි මේ දක්වා මේ ප්‍රකාශ කළේ පටිච්චසම්පාද ධර්මයේ දැක්කන නාම රූපස්ත්‍ය විඥානං කියන එකත් ඒ වගේම විඥානයේ නිසා නාම රූපය දෙන විඥාන පත්‍ය නාම රූපං කියන එකත්. නාම රූප නිසා විඥානය තියෙනවා විඥානය නිසා නාම රූප පවතිනවා ඔයකයි අපි විස්තර කරන්නේ ඒකට ඒක කියනකොට අපි කියවා ප්‍රතිසන්දි විඥානයේ මෞපිතට ආවා ආවන් පස්සේ ඒක නිසා තමයි මෞපිත තුළ නාම රූප ධර්මයන් වැඩෙන්නේ මෙසේ වැඩෙන නාම රූප ධර්මයන් දිගින් දිගට පවතගෙන පැවතගෙන යන ප්‍රතිසන්දි විඥානයේ බවාංග කුච්චය සිදු කරමින් පවතින නිසා ඒකට ඔය කියන කරුණ පමණක් හරි අදට අවබෝධ කරගත්තොත් බුදුහාමුදුරුවෝ කියපු පාඩ දෙකම හොඳට තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේක ඔප්පු කරලා පෙන්වන්නට බුදුහාමුදුරුවෝ මේ විඥාන නිසා නාම රූප පවතිනවා කියලා ඔප්පු කරලා පෙන්වන්නේ ප්‍රශ්න තුනක් ඇවි. මොකද්ද මෞකසල මෞකස සං විඥානේ ආවේ නැත්නම් මේ මෞකස තුළ නාම රූප දේවල් කීතනවාද ඒක පිළිගන්නට බැහැ. දෙත්සන් විඥානේ ආවත් එක දවසකදී ඒක ගිහිලා ගියොත් කියන මේ ආත්ම භාවයේ සම්මත වශයෙන් කතා කරන්නේ මේ ආත්ම භාවයේ ඇති වෙනවා. ඒක ඇතිවන්නේ නැහැ. ඊළඟට මේ ප්‍රතිසන්දි විඥානය කුමාර කල්පා කුමාරිකායවා කියන වචනේ පාවිච්චි කරලා තියෙන කුඩා කාලයේ තියෙන. නිරුද්ධ වෙලා ඥානං මේ නාම රූප දැඩිලා දියුණු වෙලා මේ තත්ත්වයටපත් වෙනවා නෑ. ඒක නිසා ඒ කරුණ තුන හරියට පැහැදිලිව තේනකොට Tamanටම තේරෙනවා නාම රූප ඇතිවන්නේ විඥානයේ නිසා කියලා. විඥාන පත්‍යා නාම රූපං කියලා. එතකොට මේ ඥානික පැත්ත නාම නාම රූප පත්‍ය විඥාන නාම රූප නිසා විඥානය තියෙනවා කියන එක. ඒක තේරුම් ගන්නත් පුළුවන් මේ සිතේ භවංග කුත්තේ ගැන හරි අවබෝධයක් ඇති කරගත්තොත් කාර්යෝප වශයෙන් අත්දකින්නට පුළුවන් වන්නේ විමුක්තියක් ඇති කරගත්ත කෙනෙකුට පමණයි. ඉතින් කෙසේ වෙතත් මේ ඥානහන්සේ ඒක විස්තර කරනවා කියනවා මේ ප්‍රතිසන්දේ විඥානය තැනක ගිහිල්ලා පිහිටියේ නැත්නම් නාම රූප දෙකක් තියනවාද නැවත ජාතියක් ජරාවක් මරණයක් තියෙනවා. එහෙම දුකක් දුකක් ඇති වෙනවා. එහෙම නැති වෙන්නේ නැහැ. මොකද නාම විඥානය නැත්නම් ඔක්කොම ඉවරයි. විඥානය දුනම ඔක්කොම ඉවරයි. ඒක නිසාම මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා වගේම විඥානය නිසා නාම රූප ධර්ම එකිනෙකාට උපකාර වෙන පරිදි පැයකට යනවා. එතකොට අපි මේ නාම රූප සහ විඥාන කියන දෙක එකිනෙකාට උපකාර වෙමින් පැවතගෙන යන ක්‍රියාදාමයේ තමයි අපි මේ නොයේක් නන්දාගෙන නොයේක් ආකාරයෙන් කටයුතු කරන්නේ තරුණ වුණා මාළු වුණා මෑරු වුණා එදුණා ජීවත් වෙනවා අසවල අසවල්දී මේ පංචස්කන්ධ ආදී විවිධ විවිධාකාරයෙන් මේ දෙකට කියන වෙනත් වෙනත් වචන දාගෙන තමයි අපි මේ ව්‍යවහාර කරගෙන ව්‍යවහාර කරගෙන යන්නේ මේ සත්‍යයේ හරියටම තේරුම් ගත්තොත් එහෙනම් අපිට පැහැදිලිව තේනවා මෙතන තියෙන ආත්මයක් නොවන අනාත්ම ස්වરૂපය. මේ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා නිවන් අවබෝධ කර ගැනීමට යටත් තේසෙන් සෝවාන්වත් වන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඉඳනවා නම් අනිවාර්යයෙන්ම අනාත්මය පිළිබඳ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන්නේ නිරුද්ධ කර යුතුමයි. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන එක. ඒක නැති කරන්න නම් අනාත්මය කියන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති විය යුතුයි. ඒ සෑම මාර්ගඵලයක්ම ආනන්ද දර්ශනයකින් ලබන්නට පුළුවන්. එනත් එනත් යත්‍ය රහසියෙන් පවා ලබන්නේ ආනන්ද භාවයෙන්. ආනන්ද දර්ශනය දෙකෙන් කරේ. ඒකට ඒ විදිහට මේ ධර්ම කරුණු හොයනට අවබෝධ කරගත්තොත් මේ ඇයිට ආනන්ද ලක්ෂණය මත කරගන්නට පුළුවන්. මේ පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන්. මේ ඒ අවබෝධයේ කාන්ත වශයෙන් නිවන් ලබා ගැනීම සඳහා හේතු උපනිෂ්ඨ වෙනවා. ඇති එකිනෙක වේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව ඉන් කරන්නේ. හොඳයි දෙවියන් අපි දෙමු ආකාශත්තාදී කියන පාඩේ ගැන ආකාශත්තාදී බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන දපන්දු සාසන ආපාසත්තාදීවෝ මත්තා දේවානාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චරංගක්ඛන්ද දේශනං ආපාසත්තාදීවෝ මත්තා දේවානාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චරංගක්ඛන්ද මම් පරන්ති ආත්මේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාස්මාගමෝ සතස්මාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍යය ඉදම් මේ පුඤ්ඤං ආස්පත්‍යා වන්නෝතෝ සබ්බ දුක්ඛා සමුච්චතු මේකද කුසල බලයෙන් ඒ ගේමෙන් මේ අපට සංකේවා පරිණෝය අපට සත්‍යවා නිවනින් සංකේමලම් මේ කුසල හේතු වේවා වස්නා වේවා අභිවාදන සේනස නිස්සමද්ධා කායනෝ ගතරෝ ධම්මා වද්ධන්තේ ආයුමන්නෝ සුකම්බරං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මිනිස් අතෝ නිබ්බාන සම්පත්තේ විනාකේ සමින්දතු සෝපත්තේ වානුස්සරණියවා